එක්කුණෝ අලං වචනාය කේනාජාතිවසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති කාරුණික පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් තවත් ධර්මදේශනයක් විකාශනය වෙන අවස්ථාව. අද ධර්මදේශනයේ සඳහා මාත්‍රකාව ලැබිලා තිබෙන්නේ පඤ්ඤා සුපරිචිත සූත්‍රය කියන එක. අංගුත්තර නිකායට අයත් වෙන සූත්‍ර ධර්මයක්. ඒ පිළිබඳව අපට ලැබිලා තිබෙන කාල සීමාවට අනුව කරුණු ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අමුතුවෙන් අවවාද කරන්නට යන්නේ නැහැ හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ධර්මයට අනුව පිළිපැදලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්නට අදිස්ථාන කරගන්නට ඕන. ඒ වගේම අද දායක දායිකාවන් සෑහෙන පිරිසක් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා කියලා අපි පළමු කොට ආශිංසනය කරනවා. මේ පඤ්ඤා සුපරිචත්ත සූත්‍රය අංගුත්තර නිකායේ නවක නිපාතයට අයත් වෙන සූත්‍ර ධර්මයක්. ඊටාම වැද මුලින්ම මාත්‍රිකා වශයෙන් තබාගත්. යතෝචකෝ භික්කවේ භික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති මහණෙනි යම් කලක පටන් භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් සුපරිචිත වුණානම් වැඩුණානම් මේ පාලි සුපරිචිත කියන පදයෙන් අර්ථ කීපයක් අදහස් කරනවා. එකක් තමයි ක්ලේශ ධර්මයන් පිළිබඳව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අවබෝධය ලබා ගැනීම. තව එකක් තමයි ඒ ධර්මයේ පිළිබඳව හොඳට පළපුරුද්ද ඇති කර ගැනීම. අනික් අර්ථය තමයි කෙලෙස් ප්‍රහාණය කිරීම. එතකොට මෙන්න මේ අර්ථ තුනක් වෙනවා සුපරිචිත කියන පදය. කෙලෙස් ප්‍රහාණය කිරීම ඒ වගේම හොඳට ධර්මයේ පිළිබඳව පළපුරුද්ද ඇති කර ගැනීම ධර්මය අවබෝධ කරගෙන ඉදිරියේදී මේ ශ්‍රාවකයන්ට වැටහෙයි මේ කරුණ වල තේරෙයි යතෝචකෝ භික්කවේ භික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති මහණෙනි යම් කලක පටන් භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් සුපරිචිත වුණාන. අර කියාපු තේරුම් තුන. හොඳට ධර්මයේ පිළිබඳව පළපුරුද්ද ඇති කරගත්තනම් කෙලස් ප්‍රහාණය කරානම් ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. තස්සේ තස්ස භික්කවේ භික්කුණෝ අලං වචනාය මහණෙනියේ භික්ෂුවට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකේ දෙපැත්තක් තියෙනවා. මේ ඉදිරියේදී කියවෙන කරුණෝ තමා ළඟ තියෙනවනම් ඒ භික්ෂුවට මේ ඉදිරිදී කියවෙන දේ ප්‍රකාශනයටපත් කරන්න පුළුවන්. ඊළඟට ඒ භික්ෂුවගේ හිත දන්න බලන්න පුළුවන් කෙනෙකුට ඒ තනත්තාටත් මේ ඉදිරියට කියවෙන ප්‍රකාශය කරන්නට පුළුවන්. අපි බලමු මොකද්ද ප්‍රකාශය කියලා. බුද්ධ දේශනාවේ නිතරම කියවෙන කාරණා ටිකක් තමයි. කේනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං චත්තායාති පජානෝ මෙන්න මේ පද හතර කේනා ජාති එතකොට යම් කෙසේ භික්ෂුවක වගේ හිත ප්‍රඥාවෙන් වැඩුණා නම් ප්‍රඥාවෙන් ඔහුට අවබෝධය ඇති වුණා නම් මෙන්න මේ ප්‍රකාශය කරන්න පුළුවන්. මොකද්ද ඒ ප්‍රකාශය? කීනා ජාති. ජාති කියන්නේ මේ ජාතියෙන් ජාතිය ඉපදීම. ඒකට ජාති කියනවා. කේනා ජාති. ඒ ජාතියෙන් ජාතිය ඉපදීම කේනා කියන්නේ සේ වුණා. අවසන් වෙලා ගියා. මෙතනින් පස්සේ කවදාමත් ජාතියෙන් ජාතිය උපදින්නේ නැහැ. කේනා ජාත සාමාන්‍ය ජනයා මරුණෙන් පස්සේ තනින් තන ඔය සතරපාය දිව්‍ය ලෝකාය මනුෂ්‍ය ලෝකය බ්‍රහ්ම ලෝක විශ්ව කියන මේ 31 තලෙහි කොතන හරි උත්පත්ති ලැබෙනවා දැන් මේ ප්‍රඥාවෙන් සිත හොඳට ප්‍රගුණ කරගත් ප්‍රඥාවෙන් කෙලෙස් ප්‍රහාණය කළ තනත්තාට එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. කේනා ජාති ඒ උත්පත්තිය ජාතියෙන් ජාතිය යන එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඔය පළවෙනි කාරණා. උසිතං බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා. බ්‍රහ්මචර්යය. මෛතුන සේවනයෙන් වෙන වෙන එකටත් කියනවා බ්‍රහ්මචර්යාව. නොයෙක් අර්ථ තියෙනවා. බ්‍රහ්මචර්යා. මෛතුන සේවණයෙන් වෙන් වෙන එක. ඊළඟට තියෙනම ශාසන බ්‍රහ්මචර්යා කියලා. ශාසන බ්‍රහ්මචර්යා කියන්නේ ශීල සමාධි ප්‍රඥා. ඒකට කියනවා සාසන බ්‍රහ්මචර්යයි. ඊළඟට ආර්ය මාර්ගය. ඒකට කියනවා මාර්ග බ්‍රහ්මචර්යා කියලා. එතකොට මාර්ග බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව මෛතුන සේවණයෙන් වෙන්වීම කියන මේ ප්‍රධාන අර්ථ තුනක් කියනවා බ්‍රහ්මචර්යා කියන පදය. මේ දේශනාවේ ආර්ය මාර්ගය ශීල සමාධි ප්‍රඥා කියන මේ දෙකම අදහස් කරනවා. එකට වසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව එකට අපි කියන වැස්ස නිමවන ලදී. දැන් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ශීලාදී ගුණ වඩමින් බ්‍රහ්මචර්යාව පුරනවා. ඉවරයක් නැහැ. එහෙම පුරලා සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ මාර්ගඵලවලටපත් උනත් බ්‍රහ්මචර්යාව පුරලා ඉවර වුණා වෙන්නේ නැහැ. ඒක ඉවර වෙන්න නම් රහත් වෙන්න ඕන. රහත් වුණාම තමයි මේ බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කරන්නේ. උසිතං බ්‍රහ්මචර්යං කියන එකෙන් අදහස් කරන්නේ එතකොට රහතුන් වහන්සේ. කේනාජාති කියන එකනොත් අදහස් කරන්නේ රහතුන් වහන්සේ. උන්වහන්සේ තමයි ಜಾති ඔක්කොම ෂය කළා දාන. ඒකට බුදුහාමුදුරුවෝ අදාළ මුල් පදනම තමයි ප්‍රඥාවෙන් සිත මනාකොට පරිචිත වීම අවබෝධ වීම කෙලස් ප්‍රහාණය කිරීම පළපුරුද්ද ඇති කිරීම කියන එක. උසිතං බ්‍රහ්මචර්යං ඊළඟට කතං කරණීයං කතං කරණීයං කතං කරණීයං කියන්නේ කල යුතු දේ ඔක්කොම කරලා අවසන් වුණා කියන එකයි. කරණීයං කියන්නේ කල යුතුයම දේ කියන එකයි. දැන් පාලි භාෂාවේ කිච්ච කියන්නේ කරන දේ. කරණීයම් කියන්නේ අත නොහැරම කොහොම හරි කල යුතුයම දේ තමයි. මොනවද මේ කරණීය? කරණීය කියන්නේ කල යුතුයම දේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙහෙම අපි නිතරම අහන කියන කතාවක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා සියලු භවද්‍යයන්ට කටපාඩම තියෙනවා. මේ සත්‍ය හතරේ ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදීම මේක දේශනා කළා. දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං දුක්ඛාරිය සත්‍ය දුක කියන එක හොඳට පිරිසිඳ දැනගන්න ඕන. අතට ගත්තු දෙයක් ඒ මේ අත පෙරල පෙරලා තේරුම් ගන්න වගේ මනාකොට දුක්ඛ පිරිසිඳ දැනගන්නට ඕන. සිංහල බණපොත්වල තියෙන අතැඹුලක්ෂේ අවබෝධ කරගත්තා කියලා. අතැඹුල කියන්නේ නෙල්ලි ගෙඩි අතට ගත්තු නෙල්ලි ගෙඩිය. ආදි කාලේ නෙල්ලි ගෙඩියක් කපලා තියෙනවා බොහෝ දෙනෙක්. නෙල්ලි ගෙඩියක් අතට ගත්තාම ඒක ඒ මේ අත පෙරල පෙරලා හොඳට තේරුම් ගන්න පුළුවන්. අන්නේ වගේ මේ දුක්ඛ සත්‍ය කියන එක පිරිසිඳ දැනගන්නට ඕන. ඊළඟට සමුදය සත්‍ය. දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බ. ඒක ප්‍රහාණය කරන්න. දුක්ඛ ඇති කරලා දෙන ආර්ය සත්‍ය කියන එක මේ ඒක ප්‍රහාණය කරන්න දුක ඇති කරලා දෙන්නේ තණ්හාවනේ ඒක තමයි සමුදය සත්‍ය කියන්නේ ඒක ප්‍රහාණය කරන්නට ඕන එතකොට අපිට මෙතන තේරෙනවා මේ දුක ප්‍රහාණය කරන එකක් නෙවෙයි දුක් නැති කරනවා කියලා අපි සාමාන්‍ය කතාවට කියනවා තමයි නමුත් දුක නැති කරන්න බෑ. ඒක පිරිසිඳ මනාකොට අවබෝධ කරගන්න ඕන. නැති කරන්නේ දුක ගෙන දෙන හේතුව තමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒක ප්‍රහාණය කරන්නට ඕන. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ සත්‍ය. සංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතප්ප ඒක සාක්ෂාත් කරගන්නට ඕන. හොඳට අවබෝධ කරගන්නට ඕන. සච්චිකාතබ්බං කියන්නේ ඒකයි. හොඳට අවබෝධ කරගන්නට ඕන. ඊළඟට හතර වෙනුව මාර්ග සත්‍ය. තංකෝ පනිදං දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේතබ්බා ඒ දුක් නැති කරන ආර්ය මාර්ගය වඩන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ හතර දුක පරිඥාභි සමේ වශයෙන් අවබෝධ කරගත්තා නම් සමුදය පහනාභි සමය වශයෙන් අවබෝධ කරගත්තා. නිරෝධය සත්‍ය කිරියාභි සමය වශයෙන් අවබෝධ කරගත්තා. මාර්ගය භාවනාභි සමය වශයෙන් අවබෝධ කරගත්තා. මේ වැඩ ටික ඉවර කළා නම් අන්න කතං කරණීයං කියනවා. එතකොට මේ වැඩ ටික ඉවර කරන්නේ කවුද? සෝවාන් පුජ්‍යලයා ඉවර කරන්නේ නැහැ. සකරදාගාමි පුජ්‍යලයාත් ඉවර කරන්නේ නැහැ. අනාගාමි පුජ්‍යලයාත් ඉවර කරන්නේ නැහැ. රහත් පුජ්‍යලයා තමයි ඉවර කරන්නේ. එනිසා උන්වහන්සේට අසේක කියනවා. අසේක ආයි හික්මෙන්න දෙයක් මොනවත් නැහැ. අසේක මේක තමයි කතං කරණීයං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ තව අර්ථ ටිකක් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සොළොස් ආකාරයකින් අවබෝධ කරගන්න ඕන බබ කැරියොත් මහ තෙරුන් වහන්සේ මේ ප්‍රතිසම්බිදා මාර්ගයේහි වදාළා තියෙනවා. සොළොස් ආකාරයකින්. ඒ කොහොමද? දුක්ඛට්ඨ පීලනට්ඨ දුක්ඛස්ස පීලනට්ඨ දුක්ඛ දුකෙහි මේ පෙළෙන බව ඊළඟට සමුදයස් දුක්ඛස්ස පීලනට්ඨෝ සංකතට්ඨෝ හේතුයෙන් හටගත් බව. සංතාපට්ඨෝ නිතරම තැවෙන බව. විපරිණාමට්ඨෝ වෙනස් වෙන ආකාරය. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව සතර ආකාරයකින් අවබෝධ කරගන්නට ඕන. කොහොමද දුකෙහි පෙළෙන බව හේතුයෙන් අටගත් බව තැවෙන බව වෙනස් වෙන බව ඒකත් කළ යුතු කෘත්‍යයක් තමයි ඒව කරන්නට ඕන ඊළඟට සමුදයස්ස ආයුහනට්ටෝ සමුදයාගේ ආයෝහණය කියන්නේ රැස් කරනවා. එකෙන් තමයි රැස් කිරීම සිදු වෙන්නේ. නිදානට්ටෝ දුකට නිදාණය වෙනවා. තණ්හාව තමයි තින් මේ රැස් කරන්නේ දුක. තණ්හාවම තමයි දුකට නිදාණය වෙන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ සංයෝගට්ඨෝ දුක්ඛා යෙදෙන බව පරිබෝධට්ඨෝ නිතරම බාධා කරන බව පරිබෝධය කියලා මේ සමුදේ සත්‍ය පිළිබඳව නිරෝධයාගේ දුක්ඛ අතහැර යන අර්ථය ඊළඟට නිරෝධස්ස විවේකට්ඨෝ කෙලසුන්ගෙන් වෙන් වෙන ස්වභාවය නිරෝධස්ස අසංකතට්ඨෝ නිරෝධය හේතුවෙන් හට නොගත් අර්ථය නිරෝධස්ස අමතට්ඨෝ අමරණීයාරුත්තය. ඔන්නේ Nirodha Satye සතරාකාරයක් අවබෝධ කරගන්නට ඕන. ඊළඟට මාර්ග සත්‍ය. මාර්ග සත්‍යයේ නීයානට්ඨෝ මාර්ග සත්‍යයෙන් තමයි නිවනට පමුණුවන්නේ නිවනට පැමිණවීම මර්ථය. හේත්පට්ඨෝ නිවනට හේතු වන බව. දස්සනට්ඨෝ නිවන දර්ශනය වෙන බව. ආදිපතට්ඨෝ නිවන පිළිබඳව අධිපත්‍යය ලබන බව. මෙන්න මේ අර්ථ සතරත් එක්ක මෙතන සොළොස් ආකාරයක් කියවුණා. මේ සෝලස ආකාරයත් අවබෝධ කරගන්න. කලින් කිව්වා සතර ආකාරයක්. ඒ සතර ආකාරයත් අවබෝධ කරගන්නට. අන්න ඒ ටික අවබෝධ කරගත්තාම තමයි කත කිච්ච කතං කරණීයං කියලා කියන්නේ. කතං කරණීයං. දැන් අපි නැවත මුලටම යමු. බුදුහාඳුරෝ අදාරනවා ප්‍රඥාවෙන් තමන්ගේත වර්ධනය කරගත්තනම් ඒ භික්ෂුවට කියන්න පුළුවන් කීනා ජාත ජාතියෙන් ජාතිය යන්නේක සෙවලා ගියා. වසිතං බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචර්යාව පුරලා අවසන් වුණා. කතං කරණීයං කලේත දේවල් සේරම කළා අවසන් වුණා. අර චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පරිඥා හතරයි අනෙක් 12 ආකාරයයි ඔක්කොම කරලා අවසන් කරනවා. නාපරං ඉත්තත්ථායාති පජානාති. නැවත කරන්න දෙයක් නැහැ. කලයට කිසියක් නැක්කම අවසන් කළා. රහත් වීම සඳහා කෙලෙස් ප්‍රහාණය සඳහා මනමත්ම කල යුතු දෙයක් නෑ. දැන් රහතුන් වහන්සේට මොකුත් නෑනේ කරන්න දෙයක්. උන්වහන්සේ කල යුතු දේවල් ඔක්කොම කළා අවසන් කළා. ඉතින් ඔන්න කියාප පද හතර. කේනා ජාති උසිතං බ්‍රහ්මචරියං හතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජාති. මෙන්න මේ අර්ථ සතර මේක කියන්න පුළුවන් කාටද යතෝතකෝ භික්කවේ භික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං මහණෙනි යම් කලක පටන් භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් වැඩුණා නම් අවබෝධය ලැබුවා නම් කෙලෙස් ප්‍රහාණය කළා නම් ඒ තැනැත්තාට ඒ රහත් වූ පුජ්‍යලයට මෙන්න මේ හතරම කියන්න පුළුවන්. කේනා ජාති බුසිතං බ්‍රහ්මචරියං පතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා කතංච භික්කමේ භික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. මහණුනි භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් මනාකොට වැඩුණ වෙන්නේ කොහොමද? දැන් කලිනොත් කියා දුන්නා මේකේ අර්ථ තුනක් තියෙනවා කියලා. ධර්මයේ පිළිබඳව හොඳට පළපුරුද්ද ඇති කර ගැනීම ධර්මයේ අවබෝධ කර ගැනීම කෙලෙස් ප්‍රහාණය කර ගැනීම කියන අරත තුනක් තියෙන බව කලිනුත් කියලා දුන්නා. ඒ තුන මෙතෙන්ටත් එනවා. පතංජ භික්කමේ භික්කුණෝ පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. මහණෙනි භික්ෂුවගේ හිත කෙසේද ප්‍රඥාවෙන් වැඩුණා වෙනවා. විතරාගම් මේ චිත්තන්ති පජානාති අන්න පළමෙන්ම මගේ හිත විතරාගම් කියන්නේ රාගයෙන් දුර වෙලා විතරාගම් මේ චිත්තන්ති පජානාති මගේ හිතේ රාගය නැහැ රාගයෙන් දුර වෙලා මගේ හිත කියලා ඔන්න අර භික්ෂුව අවබෝධ කරගන්නවා මොකද ඒවා ප්‍රහාණය වෙලාද වේත දෝසං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචත්තිතං හෝති වේතරාගං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති ඒ භික්ෂුවගේ හිත ප්‍රඥාවෙන් වැඩිලා මේ රාගය දුරු වෙලා විිත රාගී වෙලා කියලා ඔන්න අවබෝධය ඇති කරගන්න. ඊළඟට වේත දෝසං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. මගේ හිත වේත රාගී වෙලා වේත දෝෂ වෙලා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. වේත මොහං මේ චිත්තං පඤ්ඤාය චිත්ත චිත්තං සුපරිත්තං හෝති මගේ සිත වීත මෝහ වෙලා කියලා කියන්නේ මෝහය දුරු වෙලා මෝහය ප්‍රහාණය වෙලා කියලා ප්‍රඥාවෙන් හිත ඒ විදියට මනාකොට වැඩුණා වෙනවා ඊළඟට ආදාරණ අසා රාග ධම්මන්ති මේ චිත්ත අසාරාග ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති මගේ සිත අසාරාග ධර්මය කියන්නේ අරමුණු වල ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ රාතන් වහන්සේලා මොනම දිව්‍යමය අරමුණු වල වුණත් බැඳෙන්නේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වඩිනවා මොගලන් මහරහතන් වහන්සේ ආදී අය දෙව්ලොවට වඩිනවා. ඒවා තමයි සිත ඇලෙන බැඳෙන රූප දර්ශන ආදී තියෙන්නේ. නමුත් කිසිම ඇලීමක් නැහැ. අසාරාග ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. මගේ සිත අරමුණු වල නොඇලීම් ස්වභාවයෙන් යුක්තයි කියලා ප්‍රඥාවෙන් සිත හොඳට වැඩුණා. අසන්තෝෂ ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. මගේ සිත අසන්දෝෂ ධම්මං කියන්නේ දේශය අරමුණු වල ගැටීම හැපීම නෑ කියලා ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගත්ත වෙනවා. ඒවා ප්‍රහාණය වෙලා කියලා. ඊළඟට අසම්මෝහ ධම්මං මේ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති මගේ සිත දැන් අසම්මෝහ ධර්මයෙන් යුක්තයි මෝහය නෑ මගේ චිත්ත સંතානෙ ඒ ඔක්කොම ප්‍රහාණය වෙලා ගිහිල්ලා කියලා. මේ ඔක්කොම අවබෝධ කරගන්නවා භික්ෂුව. අනවත්‍ය අනිවත්තනීය ධම්මං මේ චිත්තං රූප භවයාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. රූප භව කියලා දැන් මනුෂ්‍ය ලෝකයක් රූප භව වලට අයිති වෙන. ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ රූපීය බ්‍රහ්ම ලෝක 16ක් කියනවා. අනේම රූප භව හැටියට අදහස් කරනවා. මගේ හිත දැන් අර රූප භව වලට ඇදෙන්නේ නැහැ. ඒක නවත්තන්න දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ, ඒකට යන්නේ නැහැ. මොකද රූප භවයන් පිළිබඳව ඇලීම් බැඳීම් මොනවත්ම දැන් මේ භික්ෂුවට නැහැ. රහතන් වහන්සේනේ අදහස් කරන්නේ. ඒව මොනවත්ම නැහැ. නිවත්තනීය ධම්මං මේ රූප භවයාති පඤ්ඤාය චිත්තං සුපරිත්තං මගේ සිත රූප භවවලට ඇදෙන්නේ නැහැ කියලා ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගත්තා. අනිවත්තනීය ධම්මං මේ චිත්තං අරූප භවයාති. පඤ්ඤාය චිත්තං සුපරිචිතං හෝති. මගේ හිත අරූප භව ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චං ඥායතන නේව සංඥා නා සංඥායතන කියන මේවට ඇදෙන්නේ නැහැ මොකද ඒවට ඇදීමට හේතු වන කෙලෙස් මේ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ අතර නැහැ. තින් පින්වත්නි මේ පඤ්ඤා සුපරිචිත සූත්‍රය සරල වශයෙන් මේ පින්වත්තුන්ට කියලා දුන්නේ. දැන් අපේ කාලය ගෙවිගෙන යනවා. සීමිත කාලයක් නේ අපට ලැබෙන්නේ. ඉතින් මේකේ බොහොම වැදගත් කරුණු රාශියක් විස්තර වුණා. ඒ ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන ප්‍රධාන වශයෙන් තමන්ගේ හිත ප්‍රඥාවෙන් වැඩි දියුණු කරගන්නට බෑයම් කරන්නට ඕන. ඒකට සමාධි විදර්ශනා වඩන්නට ඕන. සමාධි විදර්ශනා වඩලා ප්‍රඥාවෙන් තමන්ගේ හිත වර්ධනය කරගෙන ඉතා ඉක්මනින් මේ සියලු සංසාරික දුකින් අත මිදලා ශාන්ත අමා මහ නිවන් දකින්න වෑයම් කරන්නට ඕනේ. පින්වත්නි, පැයකට ආසන්න කාලයක් හැම දිනම ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රදේශීය සේවයෙන් ධර්මදේශනයක් ප්‍රචාරය වුණාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාම ඊතා වටිනා උදාර කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ උතුම් කුසල ධර්මයන්ගේ බලයෙන් හේතුවෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියන පැතුම තබා ගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු සාසනං চিරං රක්칸තු දේශනං තිරං රක්칸තු තං සදාති සාදු සාදු සාදු සුපින්නතුනි පඤ්ඤා සුපරිචිත සූත්‍රය අසුරෙන් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝවිත වෙනිමෙල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපෙන් සාදුන දක්වමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුත් සරණයි. Thank you. ශ්‍රවණ වාහිනී